අපි ඒ වෙලාවේ මවලා තමයි බලන්නේ. අපිට ඕනේ අපේ රුචිකත්වයට අනුව අපි ටෙම්පරාදු කරලා හැඩ ගන්නලා. අපිට කැඩෙන දීගෙන හේව නැල්ලෙත් ඇඳට පේන. හරියන එකේ නම් අහත දෙන්න, නිර දෙන්න, මණිකට සාරිද ඕනේ, මණිකට පොල් දෝන ඕන දෙයක් දෙන්න. ඒ හැරේ හැදෙන වෙලාව. නැටන වෙලාවට ඒකමයි කන්‍යම් මරන් යනවා. පොඩි වෙනසයි තියෙනවා. දෙක අතර තියෙන බොහොම සුළු වෙනසයි. කොයි වෙලාවෙ මේකෙන් අරකට පෙරලෙනවද කියලා මට වැඩිය පවුල් කනකට දන්නවා. නමුත් මේ නිදර්ශන ගැන හරි බලන්න පුළුවන්. එකම දේ. මෙතන අපි සතිය අරගත්තොත් සතිය වඩ아가න යනකොට සද්ධා වගේ විෂයක් කෙරෙහි අපේ ඇති ආකල්පය ගත්තොත්. දානය කෙරෙහි අපේ ඇති ආකල්පය ගත්තොත්. සීලය කෙරෙහි අපි ඇති ආකල්පය ගත්තොත් හැමදාම බලනවා. ඉහළට යන්නේ යන්නේ ඒක නිසා ධම්මපදයේ ගාතාවක් තියෙනවා. රහතන් වහන්සේගේ නමක් හැටියට රහතන් වහන්සේ අසද්දෝ අකතඤ්ඤය. රහතන් වහන්සේ කවදාක සද්ධාව නැහැ. සද්ධා කරන දෙයක් නෑ අත්දැකලා ඉවරයි. ආයෙ මොනවද වෙනවද අදහන්නේ. නිසා අසද්ද අකතඤ්ඤය ආයෙ කිසිගේ නෝට කලුණ සැලකීමක් නෑ. මොකද හලකන්න මිනිහෙක් නෑ මෙතන. දැන් අපිට සද්ද අකතඤ්ඤ කියනවා අපි විශාල නරක ලක්ෂණ දෙකක්. රහතන් වහන්සේට අසද්දෝ අකතයි. ඉතින් අටුවාචාර්ය මන්දලා හරි අපහසුවට පත් වෙනවා ඔකට ඉන්ටර්ප්‍රිටේෂන් දෙන්න කියනවා. නමුත් අපි නිකන් බෝල්ස් කියන වැලු සද්දාව උනේ කරන් තියෙන තාම දැක්කේ නැත්තම්. දන්නේ නැත්තම් තමයි සද්දාව උනේ කරන්නේ. යන්න ඕන මොනට ඇයි සද්දාව. කලියුත් සියල්ල කෙරුවා නම් ආය මොනවාද පුතුන් මොන සැලකිල්ල අපිට පුතුන් සැලකිල්ල මොන කියන්නේ තව වැඩ ගන්න තියෙනවා මනුස්සයන්ගෙන් එකයි නැත්තම් මනුස්සයා ඉස්සරහට සපෝට් කරුවේ නැත්තම් අපි අමාරුයි පෝරකේ ලෑල්ලක් දානවා ඒ නිසා කොහොම හරි ෂේප් කරලා තියන්නේ මම මේ සම්මතේ පවතින ධර්මය එහාට ගියාට පස්සේ අවශ්‍ය වෙන්නේ නැහැ ඉතින් ඒක ප්‍රසිද්ධිය ප්‍රකාශ කිරීම බුද්ධ ආගමේ තියෙන මේ සත්‍යයට ගරු කරන කතිය. මේව වසන් ගන්නේ නැහැ. පැහැදිලිව කියලා දෙනවා නමුත් අර ඉතිහාසයේ යම් තැනකදී මෙන්න මේ ටිකට අර්ථකථන සම්පූර්ණ ඩිස්ටෝට් වෙලා තියෙනවා. ඒක මොකද මේ රහත්කම කියන එක මේ ලෝකේ තියෙන එකක් නෙවෙයි. ඒ නිසා ඉන්න ටික අඩු ගන්න. දාහනට වශයෙන් කරලා තියන්නේ. සද්ධාවටවත් හදලා තියන්නේ කියලා ඒක උපපදාන. අනිත් අයට ඉතින් ඒක සාමාන්‍ය යටබහුවෙන එක ස්වභාව බව මහසුපින ජාතිකයේ ජනරෝත්සවයේ දේශනා කරනවා. දැන් මේ දැන් කියන්නේ නෝට් මේ ශූන්‍යතා පරිසංයුක්ත කොටස් නිබ්බාන පරිසංයුක්ත කොටස් මේසුදු විහිරි වෙනවා වැඩක් නෑ ඛණ්ඩ යවුවා ඒක වැඩක් නෑ අර සුරංගනා කතා ටික ජාතක කතා ටික ඉදාත කුමාරයා කාලේ බුදුනට ඉස්සලා කාලේ ඒව ටිකක් කතා කරලා හිටුවා බෑ බුදුනට පස්සේ ඒව ගැඹුරු බුදු වෙන ඉස්සලා ටික කතා කරගෙන ඉන්නේ පට්ටමට ඒ ශාසනය අර දේශයේ විගිරෙන කොටස් ටික යකට ඒක මේ කාගවත් දෝෂයක් නෙමෙයි ඉස්සරහට යනකොට වෙන වැඩේ ඉතින් අපිට බලන්න ඉවර තියෙන්නේ මෙවුවා මේ ඒ විදිහට කාලානුරූප වෙනස් වෙන දෙයක් නෙමෙයි තියෙන සත්‍යයක් තියෙනවා. ඒ සත්‍යය අපි දුක්ඛ සත්‍ය වශයෙන් දකින්න නම් කාලයේ දේශයට අහු වෙනතු මම දැන් මෙතන කියන තැනට ගන්න ඕනේ. නැත්නම් අපි ඉන්නේ ඔය සංඥාවේ නෝසූත්‍රේ තමයි. අනිත් එක ඒ ඒම අර්ථකථනයක් වෙන්නත් පුළුවන්. යම් වෙලාවක අපේ හිත මම දැන් මෙතන කියනවනම් සංඥාවේ මූල සූත්‍ර ඔක්කොම ඉවරයි. මොන විදිහවත් සංඥාවට බැඳ වෙනවා වර්ණ ගන්න. ඒවා මේ ඔපනම් ගන්න. ඒක අදහන්න බෑ අපිට. මොකද සංඥාවෙම ඉඳලා අපිට හරි අමාරුයි දෙයක් දැකලා ඒ දේ ප්‍රകൃතිය දකිනකොට අපිට නිකන් අප්පිරියයි එපා නීරසයි කිසිම නෑ අර කියන්නේ ටෙම්පරාදුව නෑ ඒක. රස නෑ. රසම රසකාරක දාලා නැහැ. ඒ නිසා ප්‍රകൃතියේ නිති ඒක නිරසකතියක් තියෙනවා. ඒකත් මේ සංඥාව නැති බවට හොඳ ලකුණක් තමයි. වර්තමානෙම හිත පවත්තන කෙනාට මේ මේ දේ එච්චරම එලවලා ගිහිල්ලා ගන්න දෙයක් මේකේ නැහැ. මේක වෙන් කරලා අරක දීපන් කියන දෙයක් ඇත්තේ නැහැ. මේ තියෙන එකම තමයි එතනක් තියෙන්නේ. ඒකකොට ඔක්කොම ගංගානංගලේ වැලියටයක් වගේ සමබතේ භාවිත වෙනවා. ආ ප්‍රශ්න දෙකක් තිබුණා. ප්‍රශ්න පත්‍රය. කාහන පසනාව වේදනාන පසනාවට දැසගත් විට යෝගාවචරයට කය සම්පූර්ණ නොදැනේද විтин විට දැනෙන්නේද? විтин විට දැනෙන එක තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක කලාතුරකින් වෙන දෙයක් නිසා සමාහලාට නොදැනුණු ගන්නට යාට සන්තෝෂයක් ඇති වෙනවා. තියෙනවා. කය තියෙන බාට හොඳටම මේ සලකුණු තියෙනවා. සලකුණු තිබුණාට කවදාකවත් අර ආනාපානෙ දිගට යන්න පුළුවන් ගතිය පේන්නේ කිසිම කයින් බාධාවක් නැතුව මට යන්න පුළුවන් වගේ ඒක ඕවර් එස්ටිමේට් කරනවා කයි නැති ගන්නට යන්න පුළුවන් තරමට යනවා. ඒකට වේදනාවට පස්සේ නම් චිත්තානුපසනාවට යන්න බව හඳුනාගන්නේ කෙසේද? ඒ සඳහා කුමන කර්මස්ථානයක් වැඩි යුතුද? වේදනාවට පස්සේ චිත්තානුපසනාවට යනවා කියලා කියන්නේ කයි වේදනාව ඉඳලා හිතවිල්ලක් එනවා කියන තරම් බොහොම පුංචි දෙයක්. එහෙම නැත්නම් වේදනා විද්‍යයි විතක්ක විද්‍යයි කියලා මේ අවස්ථා දෙකක් තියෙනවා වේදනාවක් පවතිද්දී ආනාපානේ බලන්න පුළුවන් ගතිය සහ හිතවිල්ලක් පවතිද්දී ආනාපානේ බලන්න පුළුවන් ගතිය කියන විදිහට සරල කරලා කියනවා. නෑ මට නම් ඒක ඉස්සර අවශ්‍යතාවය නෑ අපත් කරගත හොඳයි තාම ටිකක් වෙලා යනකොට සීතලෙන්නේ. පොඩි කොටකව බොහොම ගොඩාක් එළිය නැති. ආයෙත් ඒක තමයි. පොඩි කැලි ගොඩක් තියෙනවා. ඇත්තටම ආනාපාන බලන වෙලාවේ වේදනාව බලනවා කියලා නෙමෙයි අපිට වෙන්නේ තියෙන්නේ. අපි ආනාපාන සතිය කරගෙන යනවා කියලා හොඳට සක්මන කරලා පස්සේ විනාඩි 10ක් 15ක් යනකම් හරි ඉඳගෙන ඉන්න එකේ වේදනාවක් නැතුව තියෙනකොට නිකන් වෙන වාහන මොනවා කරද්දී Taman අනිවාර්යේ Tamanගේ වාහනේ විතරක් යනකොට හොඳට ආනාපානෙ තේරෙනවා. මොකද ටික වෙලාවක් යනකොට ඉඳගෙන ඉඳීම නිසා ඇති වෙන වෙහෙස නැතුව නෙවෙයි ඒක තියෙනවා නමුත් ඒක දරාගෙන ආනාපාන කරගෙන යන්න පුළුවන් ගතියක් තියෙනවා. ටික වෙලාවක් යනකොට දරා ගන්න බැරි මට්ටමට වේදනාව නැගෙනවා. ඊට පස්සේ ඉතින් අපිට තීන්දුවක් කරන්න වෙනවා මගේ අවධානය වේදනාවට යයිද ආනාපානට යයිද කියලා. නමුත් ඒ වෙලාවේදී වුණත් හොඳට වේදනානුපස්සනාව පිළිබඳ හොඳ පරිච්ඡයක් ඇති කෙනෙකුට තේරුම් අරගන්න පුළුවන් මේ කායානුපස්සනාව වශයෙන් ආනාපානේ බලන සතියයි. වේදනානුපස්සනාව වශයෙන් වේදනානුපස්සන සතිය දෙකම එකයි. ඒ නිසා දැන් වේදනාව ආනාපානේ පේන්නේ නැතුව වේදනාව තියෙනවා අපි අවධානය දැක දැක දන දන වේදනාවට හරවනවා. හැබැයි ඒක හොඳට ඒක ද්වේෂ කරන නෙවෙයි වේදනාව නැති වේවා කියන අදහස නෙවෙයි. විද්‍යානුකූලව වේදනාව කියන්නේ මොකක්ද කියලා බලන්න. යම් වෙලාවක සාර්ථක වුණොත් එයාට තේරෙනවා වේදනාව හොඳට බලන වෙලාවේ ආනාපානෙ තිබුණා. හැබැයි ආනාපානෙ බලන්න තරම් මට ඉවසීමක් හෝ දැනුමක් තිබුණේ නැහැ. වේදනාව පිළිබඳ ටිකක් අතගාගෙන යන කෙනාට හම් වෙනවා ඉස්සරහට අවස්ථාවක්. දැන් වේදනාව මේ පැත්තෙන් අවධානය ගන්න හදනවා. ආනාපානෙ මෙතනින් නොමැකි මැකි මැකි යන්න හදනවා. මේ දෙකෙන් භාවනා කරපු නැති කරන අනිවාර්යම වේදනාව තමයි ජය අරගෙන අවධානය පැන. භාවනා කරපේ කරා දෙනවා මේ වේදනාව ජය ගන්න පැහැර ගන්න හැදුවත් මට ඕන නම් අවධානය අවධානය ආනාපානේ තියාගෙන ඉන්න පුළුවන්කමක් තියෙනවා. ඒ මේ වේදනාවට බෑ ආනාපානේ සතිය පිටවන තියෙන එක නැති කරන්න. අපි තක්කමුක්ුණොත් තමයි වේදනාවට යට වෙලා. අන්නේ විදිහට මේ ඒකේ තියෙන වටිනාකම තමයි ඒ වෙලාවේ බැලුවොත් වේදනාව ළඟ තියෙන ආනාපාන දුරුතිය. ළඟ තියෙනක ප්‍රකටයි ප්‍රබලයි ඒ නිසා ඒකින් මේක මෝහා වෙලා. හොඳට මේ වේදනාව විනිවිද දකින්න පුළුවන්. ඊටපස්සේ ආනාපාන තියෙන බව පේනවා. ඒක අවශ්‍ය නම් මේ වේදනාව තියේදී ආනාපානය දිහා බලීම එකවර දෙකක් ට්‍රේන් කරනවා. ඒ කියන්නේ ඩයිවර්සිෆයිඩ් ඇටෙන්ෂන් එකක් ඕනේ. එතකොට සතියක්. මේව බලනකොට සමහර වෙටක අදාහ ගන්න බැරි විදිහට මේ අපි කුලප් වෙලා තිබුණාට ආනාපාන කුලප් වෙලා නැහැ. අනවල බොහෝ සාන්තව තියෙනවා. එතකොට බලතේ සාන්ත ආනාපානිය ඇසුරු කෙරුවොත් භාවනාව සාන්ත වෙනවා කලබල කරන වේදනාව ඇසුරු කෙරුවොත් හිත කලබල. සමහර වෙලාවට නම් වේදනාව බරපතල වෙනකොට ආනාපානියත් කලබල වෙනවා. ගාල ටිකක් එන වෙලාව. නමුත් භාවනා කරනකොට වේදනාවට කලබල වෙනවත් නොවෙනවත් කියන එක යම් ප්‍රමාණයක් තඩමාරු කරගත්ත එකකට පේනවා මේ වෙලාවේදී මට දෙකක් තියෙනවා වේදනාව පැහැර ගන්න හදනවා අත හිත දානාපානේ නැති වෙලා නෑ මැරිලා නෑ ආනාපානේ දිහා බැලුවොත් ඒක කිසිම ගාණක් අරගෙන නෑ වේදනාව පිළිබඳව බොහෝම සාන්තව තමයි වටවිට කරගෙන ආනේ ඒකට අවධානය යොමු කෙරුවොත් ඉබේම යෝගාවචරයට අර සාන්ත තත්ත්වෙන් භාවනා වෙන්න මෙන්න මේ විදිහට වේදනාව තියෙද්දි වේදනාවට වාල් නොවී දාසනොයි ආනාපානේ බලන්න පුළුවන් ගැටේ කියන වේදනා විජේ කියන. තිබුණට ගණන් ගන්නෑ. ඊට එහාට ගියාට පස්සේ තමයි හිතවිලි පවතිද්දී මේ වගේ ආනාපානේ අල්ලනකොට ඒකට කියනවා විතක්ක විජේ කියන. මේකෙන් අදහස් කරන්න වේදනාවක් නැති කෙරුවයි කියලා. වේදනාවට මුල් තැන දෙන්නේ නැතුව නැත්නම් වේදනාව අපිව වශයට පවත්ත ගන්න දෙන්නේ නැතුව වේදනාව චේතී තාන පරිබල. ඒකෙදි චේතී තාන පරිබල. ඒ විදිහට අනේක මිසක් අරමුණ වෙනස් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. අරමුණේම විවිධ පැතිකඩ බලන්න අනිවාර්යම වේදනාව හෝ මේ හිතවිල්ල කියලා බාධා කරන්න මේපාය. නැත්නම් වේදනාව ළඟ ආනාපාන දුර කියන දෘෂ්ටි කෝණය දකින්න බෑ. වේදනාව ප්‍රියයි ආනාපානෙ අප්‍රියයි. නැත්නම් වේදනාව අප්‍රියයි ආනාපානෙ ප්‍රියයි. එතකොට හීන ප්‍රනීත භාව ළඟ දුර බව ඇතුළ පිට බව ගොරෝසු සියුම් බව කියන ගැළපීම එන්න නම් අනිවාර්යයෙන්ම ආනාපාන කියලා මොකක් හරි හැප්පෙන්න ඕනේ. හැප්පෙනවා තමයි යාගේ විවිධ පැතිකඩ පේන්නේ. ඒ නිසා ආනාපාන තීති වේදනාවක් තියෙන පුළුවන් වේදනාවක් තියෙද්දි ආනාපාන බලන්න පුළුවන්. ඊගාව ප්‍රශ්නේ ගරු ස්වාමීන් වහන්සේ පරිණක භාවනාදී ආනාපානෙ නොපෙනෙන තනවල සීමුව පසු ඊයේ ධර්මදේශනයේදී සටහන් ආකාර බලනස දේශනා කළේ. අරමුණ නොපෙන තරම සීමු පසු සටහන් ආකාර බලන කෙසේද කරුණාවෙන් පහදා දෙන්න. ඉතින් මේක පිරිසුදු කිරීමක් කරන්න ඕනේ. සටහන් සහ ආකාර වෙන්නේ සිවුමෙන්ද ඉස්සරලා. සිවුම උනාට පස්සේ දකින්න බෑ කියන එක. ඒ සිවුම උනාට පස්සේ වෙන්නේ ස්වභාව ලක්ෂණ විතරයි. සටහන් සහ ආකාර ඉක්මවලා ගිය තත්ත්වයක් තමයි සිවුමුණයි කියලා කියන්නේ. ඉතින් එතෙන්දී අන්ධ බන්ධන වෙන්න මට සතිය නැති වෙලා අද අරමුණ නැති වෙලා කියලා නොවෙන්න නම් හොඳට කලින් සටහන් සාකාර බලාගෙන ගියොත් මේක වෙච්ච හොඳක් බව තේරුම් ගන්න. භාවනා ජීවුණක් බව. සටහන් සාකාර බලන්න එකපාරට ඉඳ ගන්නකොට මානවන ශීවුම සැක උපදිනවා. වැරදිලාද සතිය නැතිලා. ඒ නිසා ස්වභාවයෙන් දෙන උපදේශ තමයි ගොරෝසු වෙලාව ටිකයි තියෙන්නේ. ඒ වෙලාවේදී පුළුවන් තරම් ඒකේ පෙන්වන සටහන් සාකාර හොඳට දැක බලාගත්තොත් දැක දැක දන දන ඒකම කියලා කැලේ මැද්දට යන මිනිසයා ගහෙන් ගහට කොට කොට ගියොත් අපෝ වෙන පාර ෂුවර්නේ. ඒ වගේ සතහන් සහකාර දකින්නකොට සැක පහළ වෙනවා. ඒ නිසා මේ සියුමුණාට පස්සේ බලන්න බැරිකම මතින් ඇති වෙන සංකීර්ණා නැති කරන්න නම් සියුම්ෙන් ඉස්සලා සතහන් සහකාර බලන්න ඕනෑ කියන එකයි නිවැරදි ඉදිරිපත් කිරීම. විකාල භෝජනේ හඳුන්වා දෙන්න නම්මෝ හවේ රක්ක ධම්මචාරයේ සිටුවන්නේ කෙසේද සත්‍යක්‍රියා කිරීමේ සත්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ප්‍රයෝජනවත් ක්‍රියාත්මක වන්නේද එන්නේ එන දිග ප්‍රශ්න පත්‍රයෙන් පටන් ගන්න. මේ ඉදර කිලවත් වැඩ කරන්නේ. හෝම්වර්ක් වලට දාන්න වෙන්නේ. එන තීරිය අහන්න පටන් ගන්න. ඒ කියන්නේ භාවනාව නෙවෙයි ඔය. හම්බෙච්ච වෙලාවේදී ඔය නිසින්ින්ද කකා කකා යන ගමනක් තියෙනවා. ඒ නිසා මම කැමති ඇත්තටම මේ මට දෙපැත්තකින් වාසිය නිසා කවුරු හරි උත්සාහයක් ගන්න විකාල භෝජනය කියන එක හඳුලා දෙන්න. එතකොට මට හිතුනොත් ඊට වැඩි යමක් එකතු කරන්න දෙනවා කියලා මට තාතයි. මොකද මේකේ ඉන්න ඔක්කොම දාම්පාරවලට ගන්න අය ඉන්නවා. බෞද්ධාචාර්යවරු ඉන්නවා. ඊළඟට දන්න කට්ටිය. ඈ? ඒ නිසා මේ මම ස්වාමීන් වහන්සේත් එහෙම ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන මම දෙගුණයක් කැමතියි. විකාල භෝජනය කියන එක දන්න මට්ටම ඉදිරිපත් කරන්න අපි බලමු ඊට පස්සේ රිෆයින් කළ යුතු දෙයක් කියලා. මොකක්ද විකාල භෝජන කියන්නේ? එතන භෝජන භෝජන කියලා කියන්නේ කෑ යුතු බිජී යුතු දේවල්. භෝජනය විකාලය කියලා සඳහන් කරන්නේ අරුණ සහ මධ්‍යහ්න අතර. ඒ අතර මැද තමයි භෝජන කප්ප. ඉන්හිහට භෝජන ගත්තොත් විකාල භෝජන ශික්ෂාපදේ කැරේ. එතකොට හවස් වරුවේ ගන්න දෙයට අපි කියනවා ගිලනප්පච්චේ කියලා. ගිලම්පසට ඒ ගිලම්පසේ ඩෙෆිනිෂන් එක පෙන්නන්නේ අටිසංකායෝනසෝ ගිලනපච්චම් වේදති පරික්කාරම් පරිදේවාමි යාවදේව උප්පන්නාන වේදනාන වේයාබාධිකානම් පටිආකාය උප්පන්නාන වේදනාන අභ්‍යාපච්ච පරමතාය. අපි හවස් වරුවේ මොනවාරි ගන්නව නම් ගන්නේ දරා ගන්න බැරි පිපාස නිසා හෝ ව්‍යා ආබාධයක් නිසා ආශ්‍රය ගතර කරන්නේ. අභ්‍යාපජ්‍ය පරමතාය කියලා තමන්ට අනාගතේ එන තියෙන රෝගයක් වළක්වා ගැනීම අදහසින් ආහාර නොවන බෙහෙත් පිළිවෙල පාවිච්චි කරනවා. ව්‍යාබාධ මේක නොගත්තොත් ව්‍යාබාධ වෙයි කියන දේවල්. එතකොට ආහාර වල තමයි භෝජන කියන එක ගණන් කරන්නේ. ඉතින් ඒක නිසා හවස භෝජනයෙන් වැළකී සිටීම තමයි උපෝසතේ කියන එකේ වාසය කියලා කියන්නේ තුන් වේලක. උපවාසය කියලා කියන්නේ එක වේලකින් නතර වෙන. يعني උදේවරුෙන් පමණක් නතර වෙන. සම්පූර්ණ ජීවිතේ නෙවෙයි ජීවිතෙන් භාගයයි වා. වාසය නෙවෙයි උපවාසය. එතකොට මේක සර්වචනාංශේ පටන් ගන්න කාලේ ශාසනය පටන් ගන්න කාලේ මේ ශික්ෂාපදේ තිබිලා නැහැ. ඉතින් හැන්දෑවේ පින්ඳ පාතයක්. සංඝ වහන්සේලා හැන්දෑවේ පින්ඳ පාතයක්. ඉතින් අර එක ස්වාමීන් වහන්සේ නමක් මේ අන්ධකාර දින වෙලාවේදී ගෙදරකට කවුරුත් කාන්තාවක් විතරක් ඉන්න ගෙදරකට වෙන්න ගියා තියනවා මේ අම්මන්ඩි බය වෙලා කියනවා භූතෙක් කියලා. අන්ධකාරය ඇවිල්ලා හිටගෙන ඉන්නවා. ඊට පස්සේ වතුර කරහ දමලා ගහලා. බයටත් එක්ක. ඊට පස්සේ මේ ශාන්තිය මුළු ඇඟ මුළුස්සත් මේගෙන අරණියට ගියාට පස්සේ අහලා තියෙනවා මොකද උන් ඊට පස්සේ කියනවා මේ ගෙදර මිනිස්සු වෙන්න වාද වෙන්නේ ඕකටත් බය වෙලා වතුර කරහ හිටියා. ඊට පස්සේ ඒක සංඝයා බුදුරජාණන් වහන්සේ අත් ගියාට පස්සේ සර්වඥාන්සේ කියලා තියෙනවා අපි හවස පින්න පාතේ එක නැත කරමු. ඉතින් ඒකට ඒකට සම්බන්ධිත උදාය හම්බුර කියලා තියෙනවා නෑ වහන්සේ පැවිදි කරනකොට මෙලින්කක් තිබුණ නැත්නම් පැවිදි වුණාට පස්සේ නීතිය දාන එක වැරදි. මං කැමති. මොනම හේතුවක් නිසාවත් මං කැමති. අනික ඔක්කොම විනයගරුක සංඝයා කියලා තියෙනවා. මේ සර්වඥාන්සේ මේ යෝජනා කරන්නේ කැමති වෙන්න. මම කියනවා නෑ. එහෙමනම් මට පැවිදි ඉන්න ඉස්සලා කියලා කියනවා. මං දැන් පැවිදි වෙලා ඉන්නේ දැන් බෑ. නැති උදායි හාමුදුරන් අරගෙන කරුවත්යන්ස කියනවා මේකේ ආනිසංශ තියෙනවා. අවශ්‍යවි අපිට ආහාරයෙන් වැළකුණාට පස්සේ අපිට බණක් භාවනා කරගන්න පුළුවන්. ඒ වගේම රාත්‍රී ආහාරය තමයි කාමයේ අවශ්‍යයි. ගොඩාක් වෙලාවට ওই රාත්‍රී භෝජන සංග්‍රහයෙන් තමයි ඒ කාම භෝගීන් වැඩිම මේව කරන්නේ. ඒ නිසා එවැනි අදහසෙන්නෙත් නැහැ. ආහාරය ඉද වෙච්චාම කියලා මොන්නම විදියකින් මිනිහා කීකරු කරන්න බැරිද? පොඩා යාම්සෝ කීකරු කරන්න බෑ කියලා තියෙන නෑ. ඒ නීති දැන් බෑදා. ඒක ਸਰවචනාසි දෙනවා ලටුප්පෝපම උපමාව. ලටුප්පෝපම උපමාව කියලා කියන්නේ කැටකිරිල්ලක්. ਸਰවචන්දි කියනවා කැට කුරුල්ල කියලා කියන්නේ කුරුල්ලන්ගේ ඉතාම දුර්වල පුංචි සමනලකගේ පුංචි කුරුල්ලෙක්. ඒකගේ ගෑනුස්සා ඉච්චටි දුර්වලයි. ඒ නිසා ඌ යාමගෙන යනකොට මේ වේලිච්ච වැලක්වත් තිබුණොත් කවදාකවත් ඒක හැප්පෙන්නේ නැහැ. ඒක අයින් වෙලා යනවලු මොකද ඒක වැදුණොත් ඌට ලොකු හානියක් වෙනවා කියන්නේ. මේ මේ තටුණක් කැඩලා යන්න පුළුවන් වැටෙන්න පුළුවන්. නිසා කැටගිරිල්ල කිසිම දෙයක් දැක්කට අභියෝගයකට ගන්න අරස වෙලා යන. නමුත් ඒ වෙනකොට සද්දන්තු කුලයේ ඇතෙක් ගත්තොත් ඒ කාගේ තියෙන ශක්තිය කියලා කියන්නේ ඌ අල්ලන් ඉන්න රජුරුවන් රජකාලේ බැඳක් මරණකම් කඩන වරකට කඩවල ගමන් තමයි යන්නේ. ඒක නිසා ඔබේ හිත දුර්වල නම් ඔබේ හිත කැටගිරිල්ලේ මොනවාරි අභියෝගයක් ආවම කවදාවත් අභියෝගය ගන්න කැමති නැහැ මගයි. නමුත් ඔබේ හිත සද්දන්තු කුලයේ ඇතෙක් වගේ එකක් නේද? මිසෙක් කල් තිබුණා තමයි. පින්න පාත යන ගතියක් නැහැට ගන්න ගතිය. දැන් නොකර ඉන්න බලපන්. ඒකයි මේ සරුවත්න සාසනය කියලා කියන්නේ. ඒකයි යෝගාවචරය කියන්නේ කියලා බුදුදහමසේ ලටුකු ගෝමෝක්වා කියලා තියෙනවා. ඒ අභියෝගයක් ඉස්සරහට එනොත් ඒක බැරි පැත්ත කල්පනා කරන්න එපා. හැකි පැත්ත කල්පනා කරපන් සද්දන්තු කුලේ ඇතෙක් වගේ. ඉතින් මේ වගේ විකාල භෝජනය කරන්න ගියාන් පස්සේ වෙහෙසයි කියන්නේ. මොනක් කරගෙන ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒක පොඩිම හේතුවක් නිසා ඒක කඩනවා වෙනවද? කිරීමේ හැකියාව. ඒ මොකද මම දැක්කේ ඔය ගුරුමෙදී අවුරුදු 8ක් 18ක් අතර 250 එක පාඩ දඩස් කරගෙනලා පැවිදි කරා. ඒකෙකට ඔක්ක දෙන්නේ නැහැ නේද? ඒ අවුරුදු 8ක පොඩි එකෙක් මොනවාක් චරිතුරක මොකක්වත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ සාමාන්‍ය ගිලම්පස කියන එක ගුරුමේ ඇත්තේ. ඕන තැනක වතුර කරලා තියෙන පොන්න පුළුවන්. අනිත් එක සීනි කියන දේ මුන්දිම දුර්ලභයි. මොනම දෙයකටවත් සීනි නෑ. ඒගොල්ලෝ හදාගන්න අකුරු තමයි තියෙන්නේ. මොකද ඉම්පෝට් අහන කරලා ඒ නිසා මේ බීම જાති හදනවා කියුවහම වතුර කරපුවා. ඊ එක්ස්පෙන්සිව්. ඒ කියන්නේ අර විටමින් එන අගු මේ කොකාකෝලා කෑන අරගෙන තියෙනවා. ඒ කියුවා අස්ප ගණන්. ඉතින් අම්ල ගාතල හැන්දාවට ආවිදලා බියදම් කරලා ඉව එකක් ගෙනත් තියලා යනවා පොඩි එකාට. උන් ගානක් නැති මම පැවිදි වෙන්න ඉස්සෙල්ලා අවුරුදු 4ක් විතර පුරුදු කරා. මොකද මම සාමාන්‍යයෙන් ජීව ඉන්න කාලේ දවසකට 5 වෙලක් බුද්ධමාගා එච්චරමයි ජීවිතේ. උදේ වැඩ උදේට කාලා කුඹරට එහෙම වැඩ කරන්න යනවනම් දවල් 10ට තේ බොනකොට සම්පූර්ණ මීල් එකක් ඕන. ඊට පස්සේ දවල්ට කෑම කනකොට අහන්න දෙයක් නැහැ. ඉතින් දෙන මිනිහා පේන්නේ නැති වෙන්න බෙදලා කොටනවා. ඊට පස්සේ හැන්දෑ 5ට ඇවිල්ලා ආයෙත් නෑ නමේ ඒ තරම්ම කැම දාගෙන ඊට පස්සේ මට තේරෙන පටන් අරගත්ත දැන් ඉතින් කොහොම හරි කරලා දැන් මම යන්ත යන්ත හිත හදනවා මේ පැවිදි කරන මේ කරන්නේ කොහොමද කියලා ගෝ කමාරුවෙන් තමයි ඒ තියෙන අර ගිජුකම තියෙන්නේ අවශ්‍යතාවයට ගිජුකම තියෙන්නේ කරලා කරලා කරලා යනකොට තමයි එතන මිල මිලක ගවකාර දුවා මොකක් හරි දෙයකට පුරුදු කරන බව පේන්න තියෙනවා. ඇහැට නොකයි. ඉතින් මම ඒ දවස්වල දවසට සුමානේ දවස් 6ක් නිල්ලබින්නේ. එලා සිකුරාදා එනවා නෝර ඇවිල්ලා පාලි පන්තියක් කරලා එදාට ගෙදර යනවා. ඉතින් ගෙදර ගිය දවසේ අම්මා කියනවා ගෙදර ආවොත් නම් නොකයි කියලා. අම්මා කියන්නේ වල එක දවසකට ඉලන්දාදී පැහැකට නොකා හිටියොත් ඒ කුරුල්ලගේ තරම් මසක් වෙනවා. ඒක කන්න බෝනේ. ඉතින් මම කියනවා මේ අර දවස් 6 ඉතිහාර පස්සේ කෑවට පස්සේ ආයෙ බඩ පෙරලි කන්න බෑ. ඒ කියන්නේ ඒව බෑ ගෙදර ආවොත් කන්න ඕනේ. වගේ දවස් 6ට එකක් මම කඩ කඩ කඩ කඩ කරනවා. ඉතින් නිල්ලඹට පැවිදි වෙන්න එනකොට අනිල්ලම ඊට පස්සේ ටිකක් අර දිගටම හිටියා. ඒසකොට ඉතින් අර ඒක ටික අර පුරුදු කරලා තිබුණේ. නැත්නම් අපි අර තියෙන ට්‍රෙන්ඩ් එක කඩනවා කියන එක ඒක මේ වගේ අපි සිල්ලර ගන්න වගේ යනකොට ඒක ලොකු පුහුණුවක්. හිත අලුත් වෙන්න ලොකු දෙයක් අපි දැන් කොහොම හරි ඒ කාල භෝජනේ රස වෙනවනේ. එහෙම මේ කිසියම් තැනක මේ ඒක තියෙනවා අනික exceptions තියෙනවා අරෝ නිරෝගීකම පිළිබඳව. මේකේ තියෙනවා බෙහෙතක් පාවිච්චි කරලා කමන්නේ නිරෝගී බව නොගත්තොත් ලෙඩ වෙනවා නම් අභ්‍යාපච්ච පරම්පරායේද. එහෙම නැතුව මේකේ නෑ exceptions වෙනවා. ඒක නිසා ඒක හුඟක්ම ගිහිකම සහ පැවිද්ද අතර තියෙන ප්‍රධාන වෙනස්කම තමයි ඔය කියන මේ භ්‍රමචර්ය රාත්‍රී කැමන ගෑම් වගේ දෙකෙන් තමයි ඇත්තටම මේ චරිත දෙකේ වෙනස පවතින්නේ. ඉතින් පැවිදි කෙනෙක් පැවිදි මේ සිල් ගන්නකොට අරණ්‍යගත වෙනකොට භාවනාවකට ඒ අත්තු ඉතින් අර ඒක ටිකක් తాවකාලිකව පුරුදු කරනවා. සමහරුන්නේ ඒ නිසාම භාවනා මධ්‍යස්ථානට එන්න බෑ. ඒක රැට නොකා ඉන්නවා කියන එක ඒක ලොකු අභියෝගයක්. ඒක නිසා මේ ඒක පෞද්ගලික බරපතල ප්‍රශ්නයක්. අරුණ විග්‍රහ කරන්නේ ඉර ඉර නැග්ගට පස්සේ ආකාශ සුදු පාට වෙනවා. ඉර නගින්න විනාඩි 30කට කලින් රඹහා අරුණ වර්ණ ගන්නවා. ඒ කියන්නේ මේ මේ මේ මේ සිවුරිලා පාට වගේ වර්ණ ගන්නවා. ඒ කියන්නේ ඒක තව පැය භාගකින් නගිනවා කියන තියෙන ලකුණ. ඒක තමයි ගන්නේ දවසේ පටන් ගන්න. ඒක තමයි දවසේ පටන් ගන්න. ඊට පස්සේ ඒක බැද යාම තමයි දවසේ හැමාරේ. කියන්නේ ඉංග්‍රීසි ක්‍රමයට රෑ 12ට දවස අපි සඳහිරද මාරු වෙන්නේ. බෞද්ධ ක්‍රමයට ආරණ්‍ය ක්‍රමයට උදේ පාන්දර අරුණත් එක තමයි ඊයේ දවස අද දවසේ මෙන්නේ. ඒ අරුණ වේලාව සාමාන්‍යයෙන් බලන්නේ තමන්ගේ අත දික් කරන ප්‍රමාණය කියලා රේඛා පේනවනම් අතේ දුරට මීටර් භාගයක් ඈත් කරලා බලන රේඛා පේනවනම් ඒ කොස්කොලයක් බලනකොට කොස්කොලේ නැට්ට පේනවනම් කොස් ගහලා තියෙන කොස්කොලේ නැට්ට පේනවනම් දැන් බිම යන කූඹි වලක් පේනවනම් හිතගෙන ඒ අරුණේලිය කියලා. يعني හැමදාම බලාකුළුව බලන්න බෑ මොකද බලාකුළුව හේචි දවසට ඉරේ මේක තියෙනවානේ. අන්න ඒ වගේ ලකුණු ටිකක් අපි හදාගන්න. ඒක තමයි අරුම කියලා කියන්නේ. ඒක තමයි දවස ඩේ බ්‍රේක්. දවස පටන් ගන්න එක. එතකොට ධම්ම හවේ රක්කති ධම්මචාරී ඒ සිදුවන්නේ කෙසේද? මේක සම්බන්ධයෙන් ඇත්තට හොඳම නිදර්ශනය තමයි ඔය සත්‍ය පිළිබඳ අපි අද ධර්ම දේශනාවේ මතක් කරපු විදිහට සත්‍ය කරදෙන කෘත්‍යය. ඒකට කියන්නේ පච්චුපට්ඨානයි කියලා. ආරක්ක පච්චුපට්ඨාන කියලා. අපි කිව්වා ඉතලා මේ සංඥාව ගැන අපි ඉඳුරන්ට බැඳලා ඉන්න හැම වෙලාවෙම සංඥාවේ දාසකත්වක ඉන්නේ. සංඥාවකින් පෙන්නන වර්ණ ගැනීම යෙදෙන්නේ. යම්ම චිත්තක්ෂණයක මම දැන් මෙතන කියන දන්න ආවනම් සංඥාවට ඒ වර්ණ ගැනීම කරගන්න බැහැ. අපිව මායා කරගන්න බැරි වෙනවා. ඒ නිසාමයි අපිට සතියේ මුහුරු වෙලා තියෙන්නේ. සතිය එපා වෙන්නේ ඒකයි. අපිට පුරුදු ගඳ එන්නේ නැහැ. අපිට පුරුදු ඒ ඒ පරිසරය ලැබෙන්නේ නැහැ. දේවල් වලින් අපිට කුප්පන්නේ. දේවල් වලින් අපි උනන්දු කරවන්නේ නැහැ. මොකද මේ දේවල් වල එහෙම ගතියක් නැහැ. ඒක අපි විහිං දාලා ගන්න දෙයක්. ඒ සංඥා වැඩ කරන්නේ ඒ නිසා අපි චිත්තක්ෂණයක ආරක්ෂාවක් ලබන චිත්තක්ෂණයක සතිය. ප්‍රകൃතිය අපි ජීවත් වෙන්නේ. ඒ නිසා අපි අසත්‍යයෙන් ගත කරන හැම වෙලාවකම අනාරක්ෂිතයි. මේක සම්බන්ධයෙන් ඔය විතර මතක් කරන එක තමයි මම මේ ගුරුම අවුරුදු 90 ගණක් විතර වයසකේ සංකච්චර භාවනාකාරයෙක් නෙවෙයි අකීම සිල්ලන්ත හරිෂෝ කාමු කෙනෙක් ඒ සංසේ කරපු ප්‍රකාශන වෙන පුංචි පොතක් ගහලා තිබුණා. මම ඒක සිංහලට දැම්මා. ටොපිකන් සාරෝගේ කියමන් කියලා. ඒකෙදී ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ ළඟට ගියත් ඒක බ්ලෙසිං එකක්. ඊම ඒ කියලා වැඩක් නෑ. හරියම සාන්තයි. ඕනම කෙනෙකුට ඒක විදිහට සලකනවා. මේ ස්විචින් එකයි අනුනායකම්. අපි ගිල වන්දනා කරලා තියෙන ලංකාවේ ගියයි කියන්නේ අපේ සලකනවා. ඒ ස්වාමීන් කියලා කියනවා මිනිස්සුෝ ආරසාවල් බලාපොරොත්තු වෙනවා. පරිත්‍ත කියලා කියන ආරසාවනේ. පරිත්‍ත જાති තුනක් මට කියලා දෙන්න පුළුවන්. එකක් තමයි පිටිත් අහලා කවුරුත් පිටිනොට අහගෙන ඉන්නකොට අපි ආරසාවක් ලබනවා. ඒක තමයි අපි ගිහිය වශයෙන් වක් වෙලාට කරන්නේ. ඉදිරියට හම්බ වෙනවා පිටියක් කියලා පිටිත් අහගෙන. ඒක තමයි කියනවා ලාමකම ආරසාව. අරසවලින් පහත්ම පන්ති එක තමයි තුනී මේක. ඊට වැඩිය හොඳයි කියනවා කියන පිළිත. තමන් පිළිත් ටිකක් කියලා අරසාවෙන් එක අරක අහන අරසාව තමන් මේ පිළිත හරියට රතන සූත්‍රේ නම් මේ සිතිල දහස දරගෙන කටපාඩම් කරලා කියවනකොට හරියට වැඩිය හිත යොදවන නිසා වැඩි අරසාවක් අපිට ඊටත් වැඩිය හොඳයි කියලා කියනවා මේ සත් පිළිත කියනකොට සතිය. ඒක තමයි කියනවා টොප්ම ක්ලාස් එකේ අරසාව. ඒකට පිළිත්ම කියන්න ඕනේ මොන දේ කෙරුවත් සතියෙන් ඉන්නවනම් අරසාවක් කියනවා. ඉතින් අපිට ඒක බැරි නිසා තමයි අපි අපි පිළිත් කියලා අරසාවෙන් හරි නැත්නම් කවුරුහට ගෙනල්ලා පිළිත් කියලා අරස ගන්න ඕකෝම අරක නැති නිසා කරන සෙකන්ඩ් හෑන්ඩ් දුර්ලභ පංචේ. නිසා සතිය ආරක්ෂාව තියෙනවනම් යම් කිසි කෙනෙකුට ඒ පුද්ගලයා සතිය දිනු කරගත්තේ නම් රාජ සභාවකට ගියක් කවදාවත් පැටලෙන්නේ උගතුන් අතර පිරිසකට ගියා කවදාවත් පැටලෙන්නේ සංඝ පිරිසකට ගියා දේව මණ්ඩලයකට ගියා බ්‍රහ්ම මණ්ඩලයකට ගියා ධාමරකයන් අතරට ගියා බල්ලෝ අතරට ගියා කිසි දෙයක පැටලීමක් නැහැ එන ඕනම දෙයකට ලෑස්තිලා යන්න ඒක මේ ආරක්ෂා කරන බලමුගලකින්වත් ප්‍රාකාරෝලින්වත් පිස්තෝල වලින්වත් එන එකක් නෙවෙයි නාලාගිරිය අත ඉදිරිට එනකොට සරුවචනාංශෙ පින්නේ හිස් අත ස්තුල නෙවෙයි. අනේ අර සෙල්ලම් තියෙනවා සෙල්ලම් බරම තියෙනවා කල් ඩස්ටර්ස් තියෙනවා අනම්මනේ මේ මයිලඟ මොකුත් නැහැ. ඉච්චරයි අබේ මුද්‍රාව කියන්නේ. ඒකල කිව්වා උඹත් තථා මාත් තථා ඔය කරන වැඩේ කරොත් බබය. එච්චරමයි නාලාගිරියට කියන්නේ. අද්දර මේම කරගෙන ඉතරයි. ඉතින් බුදුම ස්වාමීන් වහන්සේ කියනවා වඩන ලද සතිය ඇති කෙනා උපකරණ පාවිච්චි නොකිරීම තමයි යාගේ තියෙන එකම ගුණය. කොච්චර ගැඹුරු ධර්මයේ 84 ධර්මස්කන්ධය දේශනා කරන කවදාකවත් චෝකයල්ලා කිව්වේ නැහැ නේද? කවදාවත් බ්ලැක් බෝඩ් එකක් කිව්වේ නැහැ. වැඩිම සංකර දේ තමයි මේක. උප ඒකට කියන්නේ වෙය්‍යාකරණ මුද්‍රාව කියලා. මෙහෙම කරනකොට මට හිතෙන්නේ මේ වේරියබල් පහක් මෙතන තියෙනවා. මෙතන වේරියබල් පහක් තියෙන මේකට කම්බිනේෂන් වෙන්නත් වෙන්නේ නැහැ. ඉච්චරයි නේද බලන්න. ඕනෙම කෙනෙකුට අර සතිය Taman ඉන්නේ සම්පූර්ණ අසම්මුත සතියේ එළඹ සිටි පූර්ණ සතියේ නිසා කිසි දෙයක් නැහැ උන්වහන්සේ ගැන කියනකොට කියනවා ත්‍රිජනන්සේ ඩවුන් කාස්ට් එක කියන බඹයක් තරම් දුර ප්‍රදේශේ බලාගෙන යන්නේ හැබැයි ඒක පිළිබඳව සම්පූර්ණ කොච්චර අවධානයෙන් ඉන්නවද කියනවනම් ගව්වක් තරම් දුර ප්‍රදේශේ සිදුවෙන වේන ඇහෙන දකින සෑම දෙයක්ම මීටරේට වඩා එන ස්කෑනර් එක වැඩ මේක වැඩ කරන්නේ එයාපෝට් එකේ අර රේඩාර් මැෂින් එක. ඒ වගේ මෙතන බලන්න ගියාට මුළු එකම සම්පූර්ණ විවෘතයි. ඒ නිසා උන්වහන්සේට ප්‍රිපෙයාර් වෙන්න කිසි ප්‍රශ්නයක් නැත්තේ නෑ මොකද වෙන දේ දන්න. තරම් සතිය. ඒ නිසා ධර්මාරක්ෂාව බලාපොරොත්තු වෙනවා නම් උපරිම එක අඩු ගන්න දවසට එක චිත්තක්ෂණයක් සතියක්. පුළුවන් නම් දෙකක්. පුළුවන් නම් තුනක්. ඊට පස්සේ වැද්දගත් දෙයක් තියෙනවා මේ ලාමක දේවල් පතන් දෙපා නැත්නම් භාවනාව සිහි කරන්න කරදරයක් වෙච්ච වෙනවා අනම්මනම් වලට යන්න ගියොත් අර භාවනාවේ නිකම්ම පහත් උපරිම සතිය සිහිපත් කරන මරණ බය උපරිම සතිය සිහිපත් කරන කැන්සර් එකක් උපරිම සතිය සිහිපත් කරන තමන්න කවුරුගේ අසාධාරණයකට බයි උපරිම සතිය සිහිපත් කරන තමන්න කාටද බනින්න හිතෙනවා එච්චරයි තුඹ ඒ වෙලාව හැටියට කරන්න දෙන්න උට ගහන්න ඕනට බනින්නනේ බනිනවා ගහනවා පියාපා වෙනවා ඒක දවනවා ඔන්න ඔබ සිහියෙන් කරපම් පුළුවන් නැත්නම් අර හොඳට සතිය තියෙන බය මතක් කරගන්න මම උදාහරණයක් වශයෙන් කියනවා සම්පතනස ලෙඩ වෙනවා ලෙඩ වෙච්චාම චොන්දු ස්වාමීන් වහන්සේ ළඟට යනවා ලොක්ක ලෙඩ වෙනවා ඔක්කොටම වෙදකම් කරනවා අනේ මට මේ බුද්ධංග සති සම්බුද්ධංගේ මතක් අතිසම මොජ්ජංගෝකෝ භන්ති භාවිතා බහුලීගත අභිඥාය සම්භවදාය නිබ්බානාය සම්මති කියන කරුවත් යනද හොඳටම සතුටුමත් වෙච්ච වෙලාව සීපත් වෙන දරලෙද තේරෙන්නේ. හරි මේ වෙලාවේ මොකක් හරි එකට ඒක ඉස්මතු කරගන්න බැරුව වෙන තැනකට හිත ඔද්දල් වෙලා ඉන්නකොට තීලා බුදුන් දහම් කියන්නේ හරි බුදුහාමුදුරුවෝ කාශ්‍යප මහ රහතන් වහන්සේලාට කියන්නේ කාශ්‍යපේ සති සම්බොධ්‍යං කියලා උඹ වහපු සති පංගුසත්තේ මගේ එක නෙවෙයි. මතක් කරනකොටම සිය වෙනවා. අපි මේද වැඩි යුද දිනපු කට්ටිය. මේක මොකක්ද? මේ තැනම ලෙඩිය. එනිසා බොධ්‍යංග පිටක. තාමත් ප්‍රසිද්ධයක් තමයි ලෙඩ වුණාට පස්සේ. ඒක නැත්තම් දජග්ග පිටිත ප්‍රසිද්ධ දේ තමයි බයංවා චම්බිකක්ක. බයක් ඇති වෙච්ච වෙලාවල ලොඳ හැරගන්න වෙලාවට සරුවෙන් දෙන අරහන් ආදී බුදුගුණ මෙදී කරන්නේ. මේ විදිහට පුරුදු කරන ලද සතිය ආවට පස්සේ ඒ වෙලාවට ගමන් මල්ලි උපකරණ නැති වුණාට ගෙනාවේ නැහැ පිට්‍රෝලෙත් නැහැ පිළියක් නැහැ මොකක්වත් නැහැ. සතිය සිහිපත් වෙනකොට පුදුමාකාර විදිහේ ආරක්ෂාවක් එන්න පටන් ගන්නවා. ඒ වෙලාවෙම සතිය පිහිටවනවා නම් ඒක තුමින් ආයේ ආරක්ෂාවක් අලුතෙන් ඕන කරන්නේ නැහැ. පිහිටව ගන්න බැරි තක්කමුක්කක් තියෙනවා නම් මම මගේ ජීවිතේ මෙච්චර කාලයක් සත්‍ය සඳහා කැප කරලා තියෙනවා. මෙන්න මේ මේ අශීර්වාදත්වයන් නැදුනේ මම සත්‍ය පිළිටවලා තියෙනවා. ආනපාන කරද්දී වේදනා තියෙදි මම සත්‍ය පිළිටවලා. සද්ද හේදි සත්‍ය පිළිටවලා තියෙනවා. හිතවිලිෙදි සත්‍ය පිළිටලා තියෙනවා කියලා එසකොට ඇත්තටම අපිට උදව් කරන්නේ බුදු ආනාපානින් ඇතිවෙච්ච සතියට වැඩිය දුෂ්කර ගාවලදී සතිය පිටු අවස්ථාවල තමයි කැපී පෙනෙන දේවල් වාගපත් වෙන්නේ. ඒක තමයි ධම්මෝහවේ රක්ක ධම්මචාරියෝට දෙන්න පුළුවන් මුදම උත්තරේ භාවනා වඩනලද කෙනා මේ අනිකුත් ලාමක දේවල් මත අනවශ්‍ය ඇදහිලි කරන්න යනවා එතකොට සතියට නිග්‍රහ තමන් වඩලනද සතියට දිය යුතු වටිනාකම මොදී අර ඊට පස්සේ දින එකට දෙන්න පටන් අරගත්තාම මේ සතිය අසර නිසා අපි ජීවත් කරන්න ඕන මොනවාද වුණොත් හරි මේ වෙලාව හැටියට මොකක් හරි වුණා මගේ ඇති මරදක් හරි කර්මයි මුත් මම ජීවිතේ මෙච්චර කාලයක් මම සතියට ගත කළා ඒකෙන් ධර්ම විසදේවා. ඒකෙන් ඒකෙන් වෙන දෙයක් ඉච්චාව මට මේ වෙලාවේ මේ වෙලාවේ විශේෂ ඥාන අවශ්‍ය නැහැ කියලා ඒ සතියට හිත දැමීමම මේ ඊගා ප්‍රශ්නට එන විදිහට සත්‍යක්‍රියාවක් කරනවා. අපි කාලක් තියෙනවා, බීලක් තියෙනවා, සමුදොත් පැසු කරලා තියෙනවා, සමාජ සේවා කටයුතු කරලා තියෙනවා. මෙච්චර වෙලාවක් නැත්නම් මෙච්චර ගෞරවයෙන් සතිය වටලා තියෙනවා. ඒකට ගියාට පස්සේ සත්‍යපට්ඨාන අර්ථය තමයි. සත්‍යක්‍රියා කිරීම සත්‍ය වශයෙන් ප්‍රයෝජනවත් ක්‍රියාත්මක වන්නේද? වෙන්නේ අර විදිහට ඒ වෙලාවේදී මොකද සතිය වඩපිටේ ආරක්ෂාව තියේදී අපි දෙයිය සීපත් කරන්න ගත්තොත් එහෙනම් කවුරු පිළිතියක් කිව්ව සනීපේ කියලා හිතුවොත් අර තමන්ගේම දෙයට තමන් විහිින් නිග්‍රහ කරන්නේ. බඩන ලද සතිය. එහෙමනම් ඉතින් අර ලාමක සතිය විතරයි අපිට උදව් වෙන්නේ. ඒ හැබැයි මේ විදිහට අමලියකදී කරදරකදී සත්‍ය ඉදිරිපත් වෙනවා කියලා කියන්නේ බුද්ධතම සිද්ධ වෙච්ච සතියක් තියෙනවා කියන්නේ. එක්ස්පීරියන්ස් කරපු සීසන් වෙච්ච සතියක් තියෙනවා. එහෙම නැත්නම් අපි මේ කිට්ටු දින ලාමක දෙයක් තමයි අල්ලන්නේ. ඉබේම සත්‍යම සිහිපත් වෙනවා කියලා කියන්නේ කියන්නේ ජීවිතේ තැහෙන ප්‍රදේශයක් ගිහිලා තැහෙන අත්දැකීම් ලබලා තැහෙන දුෂ්කරතාවලදී ඊට ඉස්සල වෙච්ච වෙයිදී අත්විඳලා ඒක සිහිපත් කරන්න කරක්. ඒ වුණනම් හරියට ඔය මොකේද මේ අටුවා කතා වලම ත්‍රිපිටකයේ දක්වන දසන වල හරියට සරුවචන්ද පෙන්නලා දීලා තියෙනවා මෙහෙම එකක් කියනවා. මහවුල කුමාරින්ද කියනවා මාරුණා හරි පුංචි හාමුදුරන්ට කියනවා ආනාපාන සතිය 16 ආකාරයේ දැකලා තිබුණා නම් පුළුවන් වෙලාවේ රාහුලිය චාරිමක පස්සාසම්පි ඥානතෝව නිරුද්ධන්ති කියලා. අන්තිම හුස්ම යන වෙලාවේදී ප්‍රස්වාස වාතයත් දැක දැක දන දන මම මේ අන්තිම හුස්ම යන්නේ කියන එක කලකොල භාවයකින් තොරව මරණ බයෙන් තොරව යයි කියලා කියනවා. එහෙම නැත්නම් මරණ වැඩක් නෑ අන්තිම හුස්ම යනවා කියන එක. කිසිම කෙනෙකුට මේ පින් කරපු අනම්මන මොකොත් හම් වෙන සම්පූර්ණ මේ මේ ආම්බයක් එන්නේ. මොහොතේ සතිය වඩපු කෙනෙකුට නම් දැන් සතිය කියන ආනාපාන හැම 16 ආකාරයේ මේ 11 ආකාරය දැක්කම මට තව හුස්ම දෙකයි තව එකයි يعني ඔකට එක විතර කරන්නේ ලවරෝණ ගණන් කරන්නේ 10යි 9යි 8යි 7යි 6යි 5යි 4යි 3යි 2යි 1යි 0. එතකොට මරණේ මාරුවක් මිසක් කලබල වෙන්න දෙයක් නෑ. ආන්සර් එකක් විතරයි. එහෙම නැත්තම් ඔය ඔය අපි ඔය හිතාන සැලසුම් කරපු දේවල් මොන්න තාලකින්වත් කිතු කරන්නේ. සම්පූර්ණ ආම්බයක් වැඩ කරනවා. ඊර්මානන්ද මොකද්ද කියන්නේ ආනාපාන සති වික්‍රේ භාවිතා අන්තිමට දක්වා ගෙනලා උතන තමයි දක්වන්නේ. ඒ ඩයිවර්ෂන් එකක් යනවා. හිතේ තියෙන ට්‍රෙන්ඩ් එක කැඩෙනවා. කැඩලා බය තියෙන පැත්තට වෙනස් කරලා දානවා. මට මට තව කෙනෙක් උදව්වට ඉන්නවනේ. ෂෙයා කරන්න එකක් තියෙනවනේ. මට ආගමක් තියෙනවනේ. මම සූත්‍රයක් ඇහෙනවනේ කියලා අර අර එක රැල්ලේ යනකොට මේක වේදනාව එන්නේ නේ තීව්‍ර වෙන්නේ. ට්‍රෙන්ඩ් එක කැඩෙනවා. يعني ඩයිවර්ෂන් එකක් යනවා. මොන දෙයකට අලුත් කම්බිනේෂන් එකක් ගන්න පුළුවන්. අර යන රට් එක කැඩෙනවා. ඉතින් හරි පැත්තට යයිද නවරයට යයිද කියලා සාතික් කරන්න බෑ. එහෙම කියන්න බෑ. ඒක තමයි එතකොට වෙන්නේ ඒ කියන්නේ මේ බණ අහනකොට අට්ටිකත්වා මානසිකත්වා සම්පංචේතසෝ සමන්නාහරිත්වා ඔහිතසෝතෝ ධම්මං සුණා අට්ටිකත්වා කියලා කියන්නේ අර්ථය සඳහන් කරගන්න මේ කර්ණිමිත්ත සූත්‍රය කියලා කියන්නේ ජප මන්ත්‍රයක් නෙවෙයි භාවනා කරන. මේකේ කරණීයන් අත්තු කුසලින කියන්නේ අත්තු කුසලයේ කරන්නා වූ විසින්. එහෙම නැතුව මේ වෙන්න ජපයක් නෑ උකේ. ඒක අට්ටිකත්ව. මානසිකත්ව අත්තු කුසලයේ විසින් මේක කරන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වනම් බුදුහාමුදුරුවෝ ලාභ සත්කාරෙත් නෙමෙයි කියන්නේ. ඒක මොකක් හරි ඇත්තක් ඇති කියලා. ඒ මානසිකාරයට ලක් කරගෙන මේ සුතමේ ඥාන චින්තාමයකට ආරවන. අට්ටිකත්ව මානසිකත්ව සම්බන්චේතසෝ සමන්නාහරිතා මුළු හදින්ම අහන්නේ. ලිපට ගින්දර දැම්මා ඒකපත් වෙනවා දන්නේ නැහැ. නැත්නම් අර බිල් එක ගහනවා කවුද කවුද දොරේ කවුද ඉන්නේ දන්නේ නැහැ. ඒව මේව මොකක්වත් නැහැ. මුළු හදින් අහන්න ඕන. මුළු හදම මුදා හරින්න. සම්බන්චේතු සමනහට ඔහිත සෝතෝ කන නමාගෙන අහන්න. අන්න එහෙම කරනකොට එයාගේ හිත නිකන් මැග්නටික් එක තරකට ඩයිව් මේ ફોකස් වෙනවා. එතකොට හිතේ තියෙන අර කාන්දම් කැලලකුයි යකඩකුයි අතර තියෙන වෙනස වගේ. යකඩේ තියෙන්නේ එහෙම එක නන්නත්තර වෙච්චි ද්‍රව කාන්දම් කැරේ වැඩි. මොනවාගේ නිකන් මැග්නටයිස් වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක අමාරුයි ඒක මේ කියන්නේ ලෙඩ ඇඳේදී අන්තිමම. අක්ටි ගත්තා මානසික ගත්තා ගබ්බන් චේතස සමන්නහරිතා කියන එක ලෙඩ වෙච්ච වෙලාවට වයසට යනකොට කරන්න බෑ. අත්‍යවශ්‍ය වෙලාවට තමයි. ඒක නිසා කියනවා හොඳ තරුණ අවස්ථාවේදී මේ ටිකක් කරලා වුණු කරලා තියෙනවනම් අර වෙලාවට ජීවත් කරන්න පුළුවන්. ඒ ඇහුන්නේ නැහැ. ඒක ඇත්තටම මේ මේ අර්ථකථන කරන ක්‍රම දෙක විතක්කය කියලා කියන්නේ අරමුණට හිත නැංවීම. ਵਿਚාරය කියලා කියන්නේ විමසා බැලීම. ඒක රස බැලීම අත්දැකීම. එහෙම නැත්නම් මේ ਵਿਚාරය කියන එකට ධම්ම විචය කියලා කියනවා. සම්මා සංකප්ප කියලා කියනවා. ඒ වගේ සමාන වචන වර්ගයක් තියෙනවා. විතක්කේ කියන එකට අරමුණු කරනවා කියලා කියනවා. දේවල් ගොඩක් දෙයක් එකට අරමුණු කරනවා, ඇඩ්වර්ට් කරනවා, එහෙම නැත්නම් මානසිකාරය යොදවනවා කියලා වගේ සමාන වචන තියෙනවා. එතකොට යම් කිසි දෙයක් අපේ හිතේ වචනයක් බව බින්දෙන්න කලින් කියන්නේ අපි යමක් ප්‍රකාශ කරන්න කලින් ඒක ඇක්චුලි ප්‍රොසෙස් වෙනවා. ඒ මම මේ කියන්න හදන දේ පිළිබඳව හිත ඇතුලේ process වෙනවා. මේ process වෙනකොට ඉස්සල්ලා මෙන්න මේකයි කියලා ඒකට හිත නැංවීමක් කෙරෙන්න ඕනේ. මම වර්ණ මතකෙන් ගන්නවා නැත්නම් මේ අහපු ප්‍රශ්නේ මම ගන්නවා කියලා මාතෘකාවට හිත යෙදවීමක් කරලා ඒක විමසා බැලීමක් කෙරුවට පස්සේ තමයි ඒක වචනෙත් නැගෙන්නේ. ඒකට දෙයියෝ දිබ්බසෝතෙන් අහනවායි කියලා කියන්නේ වචනේ අහන එක නෙවෙයිලු. අර විචාර අවස්ථාවේදීම දෙයයන්ට තේරෙනවලු මෙයා දැන් මෙතෙන්දයි හිත යෙදුවේ දැන් හිතේ විපහාරය යන්නේ මෙතනයි කියලා සාමාන්‍ය සද්ද තරංග දිගේ නෙවිලු දිවිවා. දිවිවහන්නේ අරයාගේ විචාර අවස්ථාවේදීම ටැකල් කරනවා. මෙයා කියන්න කියන්න හදන දේ ඒත් එක්කම දෙයයන් අංශල ඒක. දිබ්බචක්කු තිනෝට ඇහෙනවා කියන්නේ. ඒ නිසා අපි වචන ප්‍රකාශ කරාට ඒක නිකන් හම්බයක් නෙවෙයි. ඇක්චුලි අවස්ථා දෙකකින් ප්‍රොසෙස් වෙලා යනවා. එහෙම නැත්නම් මෙහෙම හිතන්න පුළුවන් මේක මේක අල්ලලා දෙන්න පුළුවන් මෙහෙම විදිහට කතා කරනකොට ගුරු රිදෙන ගතියක් තියෙනවා ඒ වගේ තමයි අරමුණක් කරන ළඟ ළඟ හොඳට මෙනෙහි කරන්න කතා කරුවා සමාන වෙහසක් එනවා ඇතුළේ අපිට ඇතුළේ අපිට හද්ද කරන්නේ පිටක්කයට නම් වෙනවා ඇතුළේ අපිට කරගෙන කරගෙන යනකොට වෙහසක් එනවා ඉතින් ඒක එහෙදී බුරුමේදී ඇහුවා ඒ ස්වාමීන් වහන්සේට. ස්වාමීන් වහන්සේ මෙනෙහි කිරීම සද්ද නගින්මින් කෙරුවත් නොකෙරුවත් වෙනස මොකක්ද කියලා. ඊට පස්සේ කිව්වා දෙකම එකයි. ඒ උගුර විදිල්ල දෙකේදී වෙනවා. අරකෙදී අර සද්දයක් වඩපත් වෙන නිසා ටිකක් වැඩිපුර වෙනවා මිසක නැත්තම් මෙනෙහි කිරීම කරන්න ඉස්සලා විතක්ක ਵਿਚාර දෙක වැඩ කරන්න. වචනෙට නැග්ගේ නැත්තම් විතක්ක ਵਿਚාර මට්ටමෙන් අතර වෙනවා. වචනෙට නැගුවොත් ඒක ශබ්ද තරංගයක් බවට පත් වෙනවා. primordial form. අපි කියන්නේ සාමාන්‍යයෙන් මේ සිංහලෙන් හිතලා ඉංග්‍රීසියෙන් කතා කරනවා කියලා එකක් තියෙනවා. ඉංග්‍රීසියෙන් හිතලා සිංහලෙන් කතා කරනවා කියන්නේ. ඔතෙන් යනකොට මේ දෙකම යහට යනවා. මේ දෙකෙමුත් එහාට යනවා. මේ process එක පේන්න පටන් ගන්නවා. ඒ කියන්නේ තාම මේ මාළුව වියලා නැහැ. එළවලු ටික කපලා එහෙන් තියෙනවා, ලුණු ටික කපලා මෙහෙන් තියෙනවා, පොල් ගාලා මෙහෙන් තියෙනවා. තාම යදලා නැහැ. මූලික අවස්ථාවට ගන්න ඕනේ. ඒක තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. යෝනිසෝමනසිකාරය කියන්නේ කෙලසිච්ච අවස්ථාවේ ඉඳලා නික්ලේශී මූල ද්‍රව්‍ය බවට. එතෙන්ට ගියාට පස්සේ ඒ ඒ தත්වෙට වෙන කෙනෙක්වත් උනත් එයාටත් ওই වගේ හිතවිලි ධාරාවක් තමයි එන්නේ. ඒක මගේ නෙවෙයි. ඒක හරි හේතු ධර්ම නිසා ඇතිවෙච්ච දෙයක්. වෙන කෙනෙක් ඔතන හිටියනම් එයාටත් ඕක තමයි වෙන්නේ. ඒක මේ කරන ප්‍රකාශන මම කරන ප්‍රකාශන නෙවෙයි. හේතුඵල ධර්ම line of actions වගේ ගිහිල්ලා ඊට පස්සේ ඒක එළියට ගියාට පස්සේ ඉති විතික්‍රමණය වුණාට පස්සේ සමාජ පද්ධතිය හෙල්ලුණා. හෙල්ලුණාට පස්සේ ඒකේ රිපකෂන් එක. යම් කිසිලාක ඒක වෙන්න දෙන්නේ නැතුව නතර කරගත්තොත් ඇතුලේ පරිඋත්තාන මට්ටමේ තේරෙනවා. ඔබ දැන් හොඳ කරුපයක් ඔය කියන්නේ ඇති වෙන්නේ. නැත්නම් ගැළපෙන්නේ නැති දෙයක් කියනවා. අනේ මේ තේරෙනවා. නමුත් තාම මේක ප්‍රකාශ කරලා නැත්නම් අපිට ශික්ෂණයක් කරන්න තියෙනවා. නමුත් මේ ප්‍රකාශ වෙන එක ඒක ඉන්ට්‍රින්සිකලි එන එකක්. කාන්ටාරයකට ගැහුවට පස්සේ කාන්ටාර ලෝහේ සද්දේ දෝංකාර වෙනවා. ඒක බලකන්න කාන්ටාරයට බෑ. ඒකට හොඳ හොඳ ලස්සන ගාතාවක් තියෙනවා මේ ධම්මපදයේ දෙන්නේ. සචේ නේදේසි අක්කාන කංසෝ උපහකායත ඒසපත්තෝසි නිබ්බාන සාරම්භෝතේන විචිත. මෙතන අපි ලින්කන් ලෝකේ කතා මතු කරගත්තා. දැන් මේක ලෝභ භාණ්ඩයක්. අපි අපි මේක අපි ගැත්තට බිල් එකක් හදන්නේ. ඒ ගන්නකොට ඒකේ ඒ තට්ටු කරපුවාම ඒකෙන් යන්නේ නින්නාදේ තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ නින්නාද දෙන දෙයක් අපි අනිත් පැත්තට ඒක ගාන්ටාරයකට පාවිච්චි කරනවා. යම් හේයකින් මේක හොඳ ගන්න දෙයක් කියලා හිතන්නේ. ගන්න හොඳ ගාන්ටාර ලෝයෙන් හරවදී එහෙම ගැහුවා නම් ඒකෙන් වෙන්නේ මේ වගේ දෙයකට වැඩිය හොඳට නාද නින්නාද දෙනවා. මේක පැලිරක් ගියා. වැටිලා කැඩුනා නම් ගැහුවට එන්නේ නැහැ සතුට. බොල් සබ්ජයක් එන්නේ. ඒකට අපි සතුටු කිරීම කියන්නේ මොකද පළවිලා ගිහිලාද නැද්ද කියලා. ඒ සාමාන්‍ය බලංකට කියලා තට්ටු කරලා බලලා කරන්නේ ඕකයි. ඒකෝට දරුවචනසේ සඳහන් කරනවා තමන්ගේ ආත්මය මේ වගේ ඝන ලෝහ භාණ්ඩයක් නෑ. ඒකට කවුරු හරි මොනවද කියලා ගහපු ගමන් ඒකෙන් එහා සමාන නිනාදයක් ඇති. තමන්ගේ ආත්මය දක්කා විත්තේ පැලිලා. කැඩිලා. ඒකට තට්ටු කරාට අර තරම් දුක්කාර දෙන්නේ. ආරම්භය කියලා කියන්නේ ඒකට එක කියන එක. මට එකක් කිව්වොත් ඌට එකක් කියන්නේ නැතුව මට නිින්ද යන්නේ නැහැ. ඔකට දෙකක් කියාගන්න බැරි වුණා කියලා ඒක තමයි කල්පනා කරන්නේ. ඒ මොකද ඒ තරම්ම අපේ ආත්ම දෘෂ්ටිය දැඩි. ඉතින් කවුරක්වත් ආවට ගියාට තට්ටු කරන්න දෙන්න බෑ. තට්ටු කෙරුවොත් ඉබේම ඒකෙන් යනවා අදාළ ප්‍රතික්‍රියාව. මේක පැලිච්ච භාණ්ඩයක්, පැලිච්ච කංශ භාණ්ඩයක්. ඒ කියන්නේ සචේ නේරේසි අත්තානම් කංසෝ උපහතයත. කංස කියලා කියන්නේ ලෝභාවිත උපහත කියලා කියන්නේ පැලෙන ලබ. පැලිච්ච උප මේ කංස භාණ්ඩයක් වගේ උඹ උඹේ ආත්මය দমনය කරනවා නම් ඒසපත්තෝසි නිබ්බාන ඒකෙන්ම මේ බණින එක්නාට ප්‍රතික්‍රියා නොකිරීමත් යුද්ධයක් නතර වෙනවා. උඹ ඇතුළෙත් ද්වේෂ පදනම නතර වෙනවා. ඒ නිවනටපත් වීම සාරම්භෝතේන විජිත. ඔහු වගේ කෙනෙක්ගෙන් එකට කිහිමනක් එන්නේ නැහැ. එක ටික නොකියවෙන එක ලොකු ආයාසයකින් කියන්නේ මම ආයෙනේ කැඩීමෙන් අනාත්ම දෘෂ්ටි වලින් තමයි ගන්න පුළුවන්. එක ටික කියන එක කටුබහේ අතු උල් කරන්න ඕන කමක් නැහැ. කටුබහේ කටු උල්මයි. ඉතින් අපි ලබදා පත්‍යම ලැබිච්ච දෙයක් අපිට කවුරු වෙන තට්ටු කරුවොත් අපි ඒකට ඒකට ප්‍රතික්‍රියා කරනවා. ඒ නිසා විචක්ක ਵਿਚාර කියන දෙක අපිට අයිති දේවල් නෙවෙයි. කෙලස් නිකලස් නෑ ඒකේ. ඒකේ තියෙන්නේ ධර්ම પરම්පරාව. ඒ ਵਿਚාරය වචනයක් වඩපත් කරන කෙන විතරයි අපිට වග බලා ගන්න වෙන්නේ ඕක කියුවෝ ගුටි කන්න. ඒ විශේෂ අහුව. සබ්බ වචන කිව්වයි කියලා අහුව. එතන තමයි ශික්ෂාව තියෙන්නේ. ඔය විතක්ක ਵਿਚාර දෙක නඩත්තු කරනවා නම් පාලනය කරනවා කියන්නේ සාමාන්‍ය කියන පළවෙනි ඥානය දෙවෙනි ඥානය යනකොට විතක්ක ਵਿਚාර නතර වෙනවා. එතකොට අරමුණට ඉබේ හිත යනවා ප්‍රයත්න කරන්න දෙයක් නැහැ ආනාපාන සතියේ සූත්‍රයේ ඒ මේ වචී සංඛාර කියන වචනේ සඳහන් කාය සංඛාර, චිත්ත සංඛාර සඳහන්. ඒක සමත භාවනාවට යනකොට ඊට වැඩි සමීපව සාකච්ඡා වෙනවා. අහුන්නේ. යොමුද? අපි කියන්නේ සාමාන්‍ය නුවණින් සලකා බැලීම කියලායි ඩිජිටල් ට්‍රාන්ස්ලේෂන්. ඒ කියන්නේ මේ දේ කිව්වොත් මේ ආරිසත් ලැබෙනවා, මේ දේ කිව්වොත් මේ විපාක ලැබෙනවයි කියලා තමන් කරන්න ඉසලා මේ අනිත් පෙර සිතා බලන වගේ කල්පනා කෙරුවොත් ඒ පුද්ගලයා නිතරම ආජීව ආනිසංස දෙක පිළිබඳ වග වෙනවා. සතියට පස්සේ හම්බෙන එකක් සතිය හම්බෙන ප්‍රතිඵලයක් වගේ. යම් කිසි විදියකට ඒ යෝනිසමනසකාරය කියන එක දන්නේ නැති වුණොත් එහෙම අපි හිතනවා මේ මනුස්සයයි ළමට ඇන්නා. ඒ නිසා මම ඉතින් බනින්න පුළුවන් මම බැන්න ඒ මනුස්සයා ඊට පස්සේ මට ගැහුවා ඒ නිසා වැරදි දෙකක් යාළඟ තියෙනවා යෝනිසෙන්ස් කාර්යය කරන ගන්න මනුස්සයා බැන්නට ප්‍රතික්‍රියා කරන්න මට මේ නැස කිරීම උඹ අතේ තිබුණා උඹ ඒකට ඒක දැනෙන තු පාවිච්චි කරන තු ප්‍රතික්‍රියා කරපු නිසා මේ මනුස්සයා මුටික්තාවයි නිසා මේ මනුස්සයාගේ මුටි ඉල්ලගෙන උඹ කාලා තියෙනවා යෝනිසෙන්ස් කාර්ය නැති එකන අනුන්ට දොස් පාවර යෝනිසෙන්ස් කාර්ය ඇති එක දැනගන්නවා අනිවාර්යයෙන්ම මම ඒ මනසට ප්‍රතික්‍රියා නොකරුවා නම් එයා එතරම්ම නිෂ්ප්‍රභ වෙනවා. අක්‍රිය වෙනවා. එයාට දෙවෙනි සැරේ ගහන්න තරම් සාරම්භයක් ප්‍රතිවචනයක් දීමෙන් මම මේ මනුස්සයාගේ තවත් වැඩි කරලා දෙන නිසා මම මේ ඊළඟන කාපු දෙයක්. ඊළඟට එක්ස්ට්‍රෝවර්ට් එක නතර කරලා ඉන්ට්‍රෝවර්ට් කරලා. හැමදේම තේරුම් කරලා දෙනවා මේක මගෙන් විසඳන්න පුළුවන්. මෙතන විසඳන්න පුළුවන්. දැන් විසඳන්න හැබැයි පුරුදු කරන තේ පුරුදු මේක පුරුදු කරමින් ඉන්න කෙනාට එච්චරම බෑ. කියනකොට එකක් දෙකක් කියනකොට බනිනකොට බනලා මගදී නතර වෙනවා දැන් අපරාධ දෝෂෙන්ක රසියක් එක් කරගන්නවමයි. ඕක කියාගත්තා කියලා අපි මගදී නතර කරන්න පුළුවන් බෑ. හැබැයි අපි ඒකට පරාදයි. සම්මත ලෝකෙන් පරාදයි. අපි නෝන්ජයි. අපි yes sir කියන නතර. ඒ යෝනිසුමනිතාරයදී සෑහෙන ඉදිරි පියවරක් අපි කියලා තියෙනවා. පටන් ගන්නකොට නෑ. මගදී යනකොට දැනගත්තා මේකට පිටුරු දාන එක නෙවෙයි වැඩි කියලා හිතගත්තා. ඉස්සරහට යනකොට තේනවා මේකෙදි ඒ මනුස්සයා ඒකට වචන කරගෙන එනකොටම අන්ත කලින් නතර එන්නේ එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ මුලට අදින ගතියක් තියෙනවා. ඒක එනකොට ඒ යෝන්සමන්ට කාලේ දක්ෂ වෙනවා. ඒකට ඥානানন্দ සෝයස දාන්නේ නෝනින් මෙනෙහි කිරීම නෙවෙයි. රැඩිකල් රිෆ්ලෙක්ෂන්. ඒ සම්ප්‍රදාන කූල කරන්නේ බැන්නොත් බෑ. යවුව ගන්නවා. කියනවා. අපි හිතන්නේ ස්පෝර්ට්ස්මන් කියලා. ඒ රැඩිකලි බලන්න කියන උ බැන්නට උඹ නොබැඳි. ඒක තමයි අලුත් දෙයක්. උ ගැහුවට උඹට නොග අහින්න පුළුවන් අත්ති බලන්න. කියලා ඒ මනුස්සයා මට දෙනවා chance එක. ඒ chance එකෙන් අනාගත නැතුව ගා ගන්න නැතුව මට ඉන්න පුළුවන්කම කියලා සංසාරෙ මෙතෙක් නොකරපු විදිහට හරි පරිවිදනයේ ඉස්සරහට තියාගෙන තමන්ගේ කුල ගෞරවය ගැන සලකලා සීලය ගැන සලකලා සතිය ගැන සලකලා ඉතිරිපන් එතකොට මේ මාසය යුද්ධ දෙකක් දෙන්නේ ඒක කියන නිසා මේ ඒ රැඩිකල් රිෆ්ලෙක්ෂන් කියන එක සාමාන්‍යයෙන් මේ යොන්සමන් කාර්යය පරිවර්තනය කරනකොට දාලා නෑ ඒ කටුකුරුගේ ස්වාමීන් වහන්සේ කියලා දුන්නා මේක තියෙන්නේ සත්‍යයේ මනුෂ්‍යට විතරයි ඉන්න කිසිම සතෙකුට මීයේ දැක්කරවත් පූසට බෑ මෛත්‍රී භාවය ඒ දැක්කට පස්සේ ඌ පැනලා කෑවටත් පස්සේ තමයි ඌ දන්නේ ඌගේ සාජාසය. ඒ වගේ ඌට යම්කිසි දුක්ඛියා කරු දුක්ඛියා කරු සාජාසයෙන් මේක පොඩ්ඩෙලා ඉවරයි. ඒ වෙනස් කරන්න බෑ. මනුස්සයාට විතරක් තියෙනවා රැඩිකලි කල්පනා කරලා බැලුවොත් ඔක්කොමල પરම්පරාවකට වෙන මේක ප්‍රතික්‍රියා කරන එක මට බැරිද ප්‍රතික්‍රියා නොකර ඉන්නේ. ඒක තමයි කියනවා ලෝකේ දින තාමත්ම සුන්දර දේ ඊස්තටික් වැලියු එකක් කියන ලොකුම ඊස්තටික් වැලියු එක තමයි ප්‍රතික්‍රියා නොකර සිටීම. පොඩි දරුවෝ වගේ ඒකයි පොඩි දරුවෝ ලස්සන. පොඩි දරුවෝ කවදාවත් ප්‍රතික්‍රියා කරන්නේ දන්නේ නැහැ. අපි දන්නකොට කියනවා 6 4 තේරුම් ගන්න පටන් ගත්තා කියලා. ඒ කියන්නේ පුරවල් වෙන්න පටන් ගත්තා කියලා. ඒක ලොකු අපි හිතනවා අපි අම්මා තාත්තලා තමයි මේ දරුවට සදාචාරය කියන්නේ අනම්මන කියලා ඌ ඌ යකෙක් කරන්නේ අපිට. ඒ වගේම ගස්කල් වල කවදාක ප්‍රතික්‍රියා නිසා ගස්කල් ස්වභාවයෙන්ම මනනන්තු. චිත්තයකට ගත්තට පස්සේ ගහක් ගලක් ෆොටෝ එකක් ගත්තට පස්සේ ඒක නෑ කිසිම කුප්පණ ගතියක් නෑ මිනිස්සයා තමයි මේ ඒ කියන්නේ යොන්සමන් විකාරය කියන එක හසුරුවලා තමන්ගේ වාසියට බ්‍රේක් ක්ලච් දෙක තියෙන එකම සතා මිනිස්සයි කියලා කියන නිසා දෙවිවරු බව ඊර්ෂ්‍යා කරනවලු දෙවිවරු සලකනවලු මනුස්ස ලෝකේ ඒ ඇත්තන්ට පේන දිව්‍ය ලෝකයක් වගේ. ඒක මේ මේ මිෂන් එක සම්පූර්ණයෙන්ම තියෙන මනුස්ස ලෝකේ විතරයි. දෙයන්න කරන්නත් බැහැ. ඒ කෙනෙකුටවත් දේව ලෝකෙට ගිහිල්ලා ඒ ලැබෙන දේවල් පිළිබඳ ඥාන ශක්තිය පාවිච්චි කරන්න බෑ. එයා දෙය තියෙන සුවිප්‍රයක් ලැබුණා. ඒ රන්දි ටික හම්බුණා. ඊට පස්සේ ඒක ඉවරනම් කකා ඉන්න පුළුවන්. ඒ හම්බ කරලා ගන්න ගන්නේ. විපාකට හම්බෙයි කියලා. මිනිස් ලෝකෙ විතරලු යොන්සමස්කාරය පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මොකද නෙගේ බ්‍රෑන්ඩ් නිව් එක. පාවිච්චි කරලා හිතලවත් නැහැ. මුළු ජීවිතේට හිතලා නැහැ. මේ යමක් මට කෙරුවට මට ඒකට ප්‍රතික්‍රියා නොකර සිටීමේ හැකියාව කියන එක අහලත් නැහැ හිතලත් නැහැ ඇහුවනම් හිතුවනම් පේන්නේ නෝන්ජල්කමක් බය අඩුකමක් කොහොමත් වෙන්න පුළුවන් මේක මේ ලෝකේ ජීවත් වෙන්න ඕනම පුළුවන්ද කියලා ඒක නිකන් තාත්තල කලකර තමයි තියෙන්නේ ඒකට කියනවා අසත්පුරුෂය සත්පුරුෂය වෙන එක කල්පනා කරන්නේ යුද්ධයක් වෙන්න තියෙන යුද්ධයක් වචන කතා නොකිරීමෙම සම්පූර්ණ විවසලා ඉන්නවා අවස්ථාවේදී අපි දෙකමාරක් වැඩි පොට්ටක් අත කරලා තියෙනවා. ඊට පස්සේ මම හිතන්නේ ටික ප්‍රශ්නක් ඉවරයි. තව තියෙන දැන ප්‍රශ්න පත්‍රය. මේක ඇත්තටම හරියම මතක ඒක. පේන තියෙන විදිහට බලනකොට මේ කවුද මේ ප්‍රජාපති ගෞතමිය කලින් ප්‍රාර්ථනා කරලා තිනවා ඒ තකරසිකීනන් සරුවචනාංශ නමක් ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ චිර රාත්‍රත්න භික්ෂුණියකට කොන්වොකේෂන් කරලා ටැග් කරුවා. කරුණාම්බිය පුදන වෙලාවේදී අදිස්ථාන කළා කියලා මමත් මතු දවසක බුද්ධ ශාසනයේ චිර රාත්‍රත්න භික්ෂුණියන් අතර අග්‍රතන වෙනවා කියලා ප්‍රාර්ථනා කළා. මේ කලින් තිබිලා තියෙන හැබැයි හැම ශාසනයකම තිබුණාද කියන එකක් නෑ. ඒ වගේම කවදද ලංකාවේ බුද්ධ භික්ෂුණී ශාසනය නැති උනේ කියන එක දන්නේ නැහැ. කිසිම රෙකෝඩ් එකක් නැහැ ඒකට. තිබුණ බව දන්නවා. තුනා බිසෝගෙන් පටන් ගත්තා. ඊට පස්සේ චීනෙට ගිය බව දන්නවා. දැන් තායිවාන්ට ගිය බව දන්නවා. ඒ තාමත් තියෙනවා. ලංකාවේ කවද දැසුනේ කියන එක ආසන්න දවස් විතරයි දන්නේ. ඒ නිසා ඒක PSK හොත් හොඳ ටොපික්. ඒ කියන්නේ නැතිකදී ඇති කරපු සාසනේ වික්ෂණේ නම් ඊට ඉස්සලා කාලයක් තිබුණේ අවුරුදු 1000ක් 2000ක් විතර වගේ සම්පූර්ණයෙන්ම නැති කාලයක්. ඒ කියන්නේ මහා වංශයේ සඳහන් වෙනවා නැතිවීම. කාලපවන නැතුව නැතිවීම සඳහන් වෙනවා. ඊට පස්සේ ආය ඇති කිරුවේ මේ නැතකදීනේ. ඒ ආයකට හේතුව මොකද්ද මොකද උනේ කියලා ප්‍රිසයිස් මොකක් හරි රෙකෝඩ් එකක් දෙනවා. ඊට පස්සේ තායිලන්තයේ මේ සංඝයාට විශේෂ මචං චාට් වැඩිසිටින් අවකාශ කරනවා. ඒක පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. ඈ? ඔව්. අර ආයෙත් මතක් කරලා දෙන්න මට මතක්. ඕකේ තියෙන අහස. එනම් මම අපි තවත් ප්‍රශ්නයක් ඇත්තටම තියෙනවා. ඒ කියන්නේ කවුරු හරි ඒක මේ ප්‍රශ්න මග අරනවා නම් ඉතින් කරුණා කරලා මතක් කරලා දෙන්න. නෑ නෑ. මේ මොකද්ද මේකේ මම මට කියන්න ඕන පොයින්ට් එක මම හැදුවා ඒ වෙලාවේදී මේ වෙන පොයින්ට් එකක් මේ මතක කරන්න හදන්නේ ඔබ වහන්සේගේ දේශනාවේදී අතරමඟ නතර කරලා ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ කියන කතාවේ ඉතුරු ටික අද දේශනා කරන්න මෙන්න ඉල්ලන්නේ. උන්වහන්සේ රහත්ත්වයේ ඇද්දයි සෙවීම පිළිබඳ. ඉතින් මේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා නැතිවම ස්වාමීන් වහන්සේ ඉඟි කරා. ඉඟි කරා මේ මොකද ඒ ස්වාමීන් වහන්සේ හරියට තියෙනවා මේ කාන්තාවක් ළඟ තියෙන කුලකාන්තාවගේ තියෙන අර සබකෝල ගති වගේ දේ ලැජ්ජබය කියන එක හරියට තියෙනවා ඒ වට සාසනික වශයෙන් කතා කරනකොට අවසල ගන්න පුළුවන් එක දවසක් මේ මට කිව්වා අයත් පාක්‍රොඩ් එකේ ඉන්නකොට මම රෑ නිින්දෙදී හීනයක් දැක්කයි කියලා ඒ හීනේදී මට තරම් නොවන දෙයක් සිද්ධ වෙලා හිත පෑරුණා හිත පෑරි වෙලා නැගිටිනකොටත් මගේ තාම හිත රිදෙනවා නැගිටට පස්සෙත් මගේ තාම හිත රිදෙනවායි කියලා කිව්වා. ඉතින් හොඳටම කියන්නේ තාම මේකේ කෙලස් තියෙනවා කියන එකට ලකුණු එහෙම මතක් කරලා දීලා තියෙනවා. එහෙම නැතුව මේ මම ඇත්තම ලොකු සංසය අපවත් වෙනකොට ළඟ හිටියා. මමයි අරිගම සංසය අපි කීපනමක් රතන සූත්‍රයේ. ඉතින් හුඟව දෙනේ දොස් කිව්වා. ඒක සාමාන්‍යයෙන් අන්තිම මොහොතේදී අහන්න ඕනේ ප්‍රශ්නයක්. සාමාන්‍ය සබ්‍රක්‍මචාරින් අතරට අවසාන මොහොතදී අහන්න අයිතිවාසිකමක් දීලා තියෙනවා. පච්චිමේ සමේ සබ්‍රක්‍මචාරී පුත්තෝ නමංකු භවිෂ්‍යති කියලා උඹගෙන් මරණ මොහොතේදී මරණ මොහොත වෙනකන් අරස කරන්න අපිට බුදුජානනාංශය අවසර දීලා තියෙනවා කාටවත් කියාපාන්න එපා. ಗುಣ වසාගෙන ජීවත් වෙන්න. මුත් මරණ මොහොතේදී සබ්‍රක්‍මචාරී නාචනම කවුවත් ඔබ වහන්සේ ජීවිතේ සාර්ථකද කියලා ඉතින් ඉඟියක් කරලා මම. අසාර්ථක නෑ මට මෙන්න මෙහෙමයි මෙහෙමයි කියලා ඉඟි කරනවා. ඉතින් අවසාන මොහොතේදී සබ්‍රක්‍මචාරී නාචනමක් අහනකොට මකු වෙන්න වැඩ කරන්න එපයි කියලා කියනවා. ඒත් අන්දමන්ද වෙන විදිහට වැඩ කරගන්න එපා ජීවිතේ වැඩ ආරම්භ තියාගන්න අවසාන වෙලාවේදී අන්තිම ප්‍රශ්න පත්‍රයේ උත්තර ලියන්න වෙන්නේ. ඇහුවේ නෑ. ඒකට දොස් කිව්වා අපිට. ඇයි ඇහුවේ නැත්තේ කියලා. ඉතින් මට ඇත්තටම තනිකර ද්වේෂය එල්ලුණේ නෑ. මොකද අරිදම සංසෙත් තන හිටියා. සරු ස්වාමීන් වහන්සේ හිටියා. ඒක නිසා අහන්න වෙලාවක් උනේ නෑ. ඒක නිසා හැබැයි මට මතකයි හුඟෝ දෙනෙක් විවිධ විදියට ලොකු සාහිත්‍යයට එක එක චරිත ආරෝපණය කරලා සමහර කව බෝසතාණන් වහන්සේට මට සමහරට කව රහත් වෙලා ඉන්නවයි කියලා. ඒ මේම කියලා තියෙන ඒකේ සාමාන්‍ය මට්ටමට ගියාට පස්සේ මිනිස්සු අතිශෝක්තිය කතා කරන එක ඒකෙත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. නමුත් මගේ ළඟ තියෙන මගේ ගතිය මම බැලුවේ මේ මේ කාලේ හැටියට මම මම ප්‍රකාශ කිරීම කාටද හිතවනා පෙන්වන මම සමා වෙන්නේ මම දැකපු උත්තරමයන් වහන්සේ විදිහට මම බලනවා. මම හැම පැත්තෙම පපුදයි. කවුරු කාලා බලනකොට මම ඒකට අමු ගිහියා. ඒ කියන්නේ මට තිබුණේ ආසාවල් සන්තෝෂ කිරීම. ලැබුණාට පස්සේ මම දැක්කා මෙහෙම මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. මගේ අත්කින් කරලා තියෙනවා මෙහෙම කෙනෙක් ළඟට යන්නේ. ඊ ගාවට මම දැක්කනම් දැක්කේ ඒ වගේ පඬිස්සන්සි. උරුමේ පඬිතුමන් ස්වාමීන් වහන්සේ ඒත් අවුරුදු 4ක් මම ළඟ හිටියා. මම ඉතර ලඟ වෙන්න මට අවස්ථාවක් තිබුණේ නැහැ. මම බොහෝම දුරස්තව හිටියේ. මම ඒත් දැක්කා. තෙරුණාංශනමක් කියලා කියන්න පුළුවන් gati තියෙන. හොඳටම තැන්පත්. කවම දාකවත් තමන්ගේ සුඛ විහරණය ප්‍රකන්නේ නැහැ. සාසනික සුඛ විහරණය විතරයි හැදෙන්නේ. සාසනයේ දිය යුත්තේ විතරමයි හිතන්නේ. හැබැයි ඒ අතරමැද අහිංසකව තමන්ගේ අයිතිවාසිකම් අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන්න උත්සාහ කරන බොහෝම හිරිමල්ල. බොහොම බයපක්ෂව. ඒක ඉෂ්ට කරගන්න. ඉෂ්ට කරගත්තට අනුන්ට ආදර්ශයක් තියෙන එක තමයි එකම දේ. ඒක මම ආතයි මොකුත් නෙවෙයි. රඟපෑම මොකුත් නෙවෙයි. අනේ අපිත් මේක නොකිරුවොත් මොකද මේ සාසනයට වෙන්නේ? මේ ඔක්කොමලා ලේසියට පාසුවට වැඩ කරම යනවනේ කියලා ඒකමයි කියන්නේ මොනවද කියන්නේ කවදාකවත් සටනකින් ජය ලැබෙන ජය නෙමෙයි වැදගත් වෙන්නේ. ඉතුරු වෙන ආදර්ශය ගැන හිතන්නේ. මේ මොකටද අපි මේ රණ්ඩු කරන්නේ? ඒක දිනුවත් පරාදයිනේ අපි වැරදි දෙයක්. රණ්ඩු කරපහීර වැඩි හොඳයි නොකා නොබි වැරදි. ඒ ලොකු සංසිකාව අපි හිතිය පොඩි සාමනීර නමකුත් එක ලොකු සංසි දෙන්නම ඉස්පිතාලට ගියා. ඒ ස්වාමීන් වහන්සේ තිබුණේ මේ රෝගයක් ඒ රෝගය හැටියට මේ දොස්තර මහතුරු කියලා කියනවා කෑම ටිකක් වැටෙන්න ඕන කියලා හැන්දෑව. දොස්තර මහත්තයා කියලා. ලොකු සාන්තික ප්‍රධාන උපස්ථායකයා ගිහියේ උපස්ථාන කරනවා. ඉතින් පොඩි ආහඳුරංගේ කිව්වට පස්සේ ගාව ලොකු සාන්තිය හැඳේ ඉන්නවා අහන්නේ. දොස්තර මහත්තයා කිව්වට පස්සේ පස්සයක ගිහලා ආගෙන ස්වාමීන් වහන්සේ මේ දෙයට මෙහෙමයි කියලා. නෝ ඒ පස්සයක ගිහලා මම ගෞරවයෙන් කියනවා අවරණා ගන්න. මේ මේ අපේ ආදීන කියලා උසන්න මේ නමට කියන්නේ සංසාරේ කෑව ඇති කියලා කියන්නේ. ඌවා ওই බඩ කරෝලා ලබන දෙයක් ඇත්තේ නැහැ කියලා. ඉතින් උපස්ථායක ලොකු සාහිගේ චරිත කතාව දෙනකොට දේශනා හරිම අනුකම්පයි අනුන් ගැන නමුත් මේ වගේ තැන්වලදී නෝ කොබරවයි. වෙනවා තිබුණත් සලකන්න ටිකක් තියෙනවා. ඒකෙන් පේන තියෙන ඇතුළත දුර්ලභකම් වර්ගයක් තියෙනවා. දුර්ලභකම් තිබුණාට ඒක මේ වසංගන්නේ නැහැ. ඒ වගේම ඒක නැති කිරීමට මම කරන්න තියෙනවා මම ඒකට කරන්න ලෑස්ති බව පෙන්වන ජීවත් වෙච්ච ගතියක් තියෙනවා. ඒ නිසා මම තාම 100ට 100ක්ම ලකුණු දෙන්න එක මගේ තියෙන මේ කුම්මැහි ගතියක්ද මන් දන්නේ නැහැ. මට ෆුල් මාක්ස් දෙන්න බැන්න හැබැයි එහෙම කෙනෙක් ලෝකෙ මන් තව දැකලා ඒ මට්ටමට අවංකව කැප වෙලා වැඩ කරන කෙනෙක් මම දැකන 88ක වයසක ඉන්න මිනිස්සේ 88ක් කියලා කියන්නේ බොහොම අමාරු වයසක්. හැම වෙලාවෙම ප්‍රතිම සතියෙන් තමයි රැකෙන්නේ. බැරි වෙනකොට ඒක බැරි බව දන්නවා. ඒක මට ලොකු හයියක් වුණා. මොකද හේතුව මගේ අතින් වැරදි තිබුණාට ඒකට මොන කරන්නද තියෙන්නේ. මේ අවුරුදු 13 පැවිදිච්ච ස්වාමීන් වහන්සේ 88 වෙනකම් ප්‍රීම භාවනා කරලා කියන්නේ අඩුපාඩුකම් තියෙන එක වසන් ගන්නෑ. දැන් අපි ඇතුලේ සංඝයාන්තවලදී ඉතින් මට හිතාගත්ත මේකට සමාන තමන් අනුකම්පා කරන්නේ නැතුව මේක අපි කුරුසෙක තියලා එන ගහලා වගේ මේ භාවනාව කරන්න බෑ. වරදින බව පිළිගන්න යන්න. වරදිනවා. වරදින්න පුළුවන්. ඒක නිසා මේ කතාවේ අවසානය ඕක තමයි. භාවනා ඒ කියන්නේ හිසේ සහිතය. ඒක මොකක් හරි අහගෙන එකක් උණු ගන්දලක් ඔළුවේ දාගෙන ඉතින් මොකද කරන්නේ? එහෙමනම් අපි මේ සාකච්ඡා වාරය මෙතනින් සමාප්ත කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ධර්ම සාකච්ඡා අවස්ථාවේදී අපි යම් කුසලයක් රැස් කරා නම් ඒ කුසලය ඒකාන්තයෙන්ම එන්ම පිණිසිර දෙනාටමත් අනුමෝදන් කරමු. ඥාතින්ටත් අනුමෝදන් කරමු. අපි අපිටත් ඒකාන්තයෙන්ම වෙන අමතර ලාභයක් සඳහා නෙවෙයි අනිවාර්යයෙන්ම ඒකාන්තව අවසානයේ ලැබෙන උතුම් වූ නිවන සඳහාම වේවා කියන ප්‍රාර්ථනාවයි. ඒ නිසා අපි හවසටත් ඉවර කිරීමක් වෙන්නත් නිසා මේ ණය ගාථා සජ්ජායනා කරලා කියන්නේ මේ වෙලාවේද හොඳ නැත්නම් 10ටද නෑ ඒක තමයි. ඒ කියන්නේ 10 10ට කරනකොට නෑ. එක එකන එක එකන නැගිටින. ඉතින් දැන් ඒක නිසා ස්වාමීන් වහන්සේත් ඉන්න නිසා අපි මල් පූජා කරලා වන්දනා වන්දනාව කරමු. ගිලම්පස පූජා කරලා බුද්ධ වන්දනා කරමු ඉවර කරමු.